කරන්න හොඳේ සාවධාන වහන්න. මේක ප්‍රථමයෙන් මෙයාට ධම්මපදේ ගාථා ආශ්‍රයෙන් ධම්ම දේශනා කිරී කැපලේ පැත්තලා. අද ඊළඟ ගාථා දෙක ඇස් වෙනුයි ධම්ම දේශනාව කරල ධම්ම කර්මවදංග දේශනාවක් ඉදිරිපත් වෙන්න බලාපොරොත්තු වෙනවා. සමහරට ඒ ගාථායෙන් පළවෙනි ගාථාව මේ අය දන්නවා ඇති අද ඉස්තර කරන් තියෙන ගාථා දෙකේ පළවෙනි ගාථාව. නහි මේ දේන වේදානේ සම්මන්තේ දකදාචනන් නමේ රේනච සම්මන්තේ ඒස ධම්මෝ සනාතනෝ දෙවැනි ගාතාව පරේචන විජානන්තේ මයමෙත් යමමසේ ඒත තත්ත්ව විජානන්තේ ඒතතෝ සම්මන්තේ නේදගා මේ පළවෙනි ගාතාව දේශනා කළේ කාලි කියලා යක්ෂණයක් අරමුණු කරමින් ඒ භද්‍රකාලි මෑණියන් නෙවෙයි නමින් කාලි නමින් කෙනෙකුට වෙනත් යක්ෂණයක් පෙර ආත්මයක එක්තරා කාන්තාවක් ස්වාම පුරුෂයෙක් එක්ක විවාහ වුණාට පස්සේ දරුවෝ නැහැ. ඊට පස්සේ ස්වාම පුරුෂයා මේ කිසිම කාන්තාවක් සිටිද්දීම තවත් කාන්තාවක් විවාහ කරගත්තා. ඒ පසුව ඇතික ඇතිගෙන කාන්තාවට ළමයෙක් එනකොට අර කලින් කාන්තාව කල්පනා කළා මට දැන් ලැබෙන සැලකීම් නැති කියලා. ඊටාම බොරුවට ඇඟැලෙන් ඉතාම කුළුපල භාවයක් දක්වලා කටයුතු කරලා ඒ දරුණු ගැඹුර විනාශ කරන්නට බෙහෙතක් දුන්නා. දෙවෙනි ශරෙත් ඒ කාන්තාවට දරුවෙක් ලැබෙන්න යන විට අර කලින් තේම බොරුවට ඉතා හිතවත් භාවයේ පෙන්වමින් කටයුතු කරලා පසුව ඒ දරුවම නැති කරා. මේක තේරුම් ගත්ත ඒ කාන්තාව ඊට පසුව තෙවෙනි වර එයාට කියන්නේ නැතුව රහසිගතවම වාගේ ඒ දරුවා දරුවෙක් කරනවා. ලබා ගන්නට පුළුවන් වුණා. ඊට පස්සේ ආයෙ කල්පනා කළා මේ කාන්තාව තමයි මගේ දරුවෝ දෙන්න නැවේ. ඊට පස්සේ මම ඔබේ දරුවෝ කොණුපම් බරයක් ගානේ මරමලා කනවා කියන මේ ප්‍රාර්ථනාව සබාගත්තා. ඒක නිසා එයා යක්ෂණියක් වුණා. බොහෝ ආත්ම කාණක් ලෙසින් මරමලා ආවා බුදුරජාණන් වහන්සේ වැඩ සිටින කාලේ දරුවන් දෙදෙනෙක්ම මරලා අර කාන්තාවගේ තුන්වෙනි දරුවා මරන්න හදනකොට බුදුහාමුදුරුවෝ ළඟට තුන්වෙනි දරුවත් ඇදගෙන ඒ කාන්තාව දියගෙන දියගෙන ගියා. කාලයක්ෂණියත් බුදුහාමුදුරන්ගේ අධිෂ්ඨාන ශක්තිය මතින් පැමිණ ඇතෙන්නේ. ඒකදී තමයි යෝගාසාව දේශනා කළේ. ඒ ප්‍රවෘත්ති කතා පැරණි කතා ප්‍රවෘත්තියක් දක්වලා. නහි වේරේන වේරාණේ සම්මන්තේද තදාචනති කවදාවත් වෛරයෙන් වෛරය සංසිඳෙන්නේ වෛර කරන්නාට වෛර කිරීමෙන් තමන්ගේ සිත තුළ තියෙන වෛරය කිසිදාක සංසිඳව ගන්නට බෑ අවීරේනච සම්මන්තේ යේෂ ධම්මෝ සනාතනෝ අබය ක්‍රීමෙන් මෛත්‍රී ක්‍රීමෙන් තමයි වෛරය සංසිඳවන්නට පුළුවන් ඒකයි සනාතනික ධර්මය ධර්මතාවය මේකයි ඒ ගාථාවේ සරල අදහස මේ ගාථාව විතරන් දුරට විස්තර කරන්නට මේ ඇයට අවශ්‍ය කමක් නැහැ මොකද හේතුව මේ අය මානසික භාවනාවේ නිරත වී සිටින නිසා අනිත් එක ක්‍රෝධ වෛරය තරම් දුරට මේ අයගේ සිත තුළ ක්‍රියාත්මක නොවන නිසා. කෙසේ වෙතත් මේ අය මානසික භාවනා කරන විට කල්පනා කරන්නට ඕන අර මාතා යථානියම් පුත්තං ආශා ඒක පුත්තම රක්කේ ඒවම් ප්‍රසබ්බ භූතේසු මාන සම්භාවේ අපරිමාණං කියන දාතාවට අනුව Tamanට පුළුවන් ද මෛත්‍රිය පතුරවන්නට කියලා. ඒ කියන්නේ මවක් තමාගේ එකම දරුවෙකුට මෛත්‍රිය දක්වනවා වගේ ඒ වගේ හැඟීමක් බැඳීමක් ආදරයක් තිබෙනවා වගේ එහෙම තමන් උපකල්පනය කරලා බලන්නට ඕන එකම මාව එකම දරුවෙක් සිටින මාවයක් ඒ දරුවට කොයිතරම්නම් හිතවත් භාවයක් මෛත්‍රියක් කරුණාවක් තිබෙනවද ඒ විදිහට මට පුළුවන් මේ ලෝක සත්‍යය කෙරෙහි මෛත්‍රිය පතුරවන්න කියලා මම කොහොම හිතලා බලන්නේ සියලු සත්‍යෝ සෝපත්ත්‍වා කියලා හිතන්නට පුළුවන්. නමුත් මේව හිතලා බලලා අවංකවම තමන්ගේ සිතට තේරෙනවා නම් එහෙම කරන්නට තරම් තමන්ගේ සිත දියුණු වෙලා නැහැ කියලා මෛත්‍රිය තවත් අඩුපාඩු තිබෙනවා. තවත් එහාට දියුණු කරගන්නට ඕන. අනිත් අතින් තමන් කෑලි කෑලි වලට කප කප කප කප මරණ විට පවා යම් කිසි කෙනෙක් ඇවිල්ලා එහෙම මරනවා නම් ඒ අවස්ථාවේදී පවා ඒ අයටත් අවංකවම මේ මොහොතෝ අයස්සපත් වේවා කියලා අවංකවම සිතන්න පුළුවන්ද කියලා බලන්න. ඒ தත්ත්වයට තමන් පත්ව එහෙම කරන්නට පුළුවන්ද? අවංකව මෙහෙම කරන්නට පුළුවන් නම් හොඳයි. බොහෝ දෙනෙකුට ඒක කරන්නට බැරි බව තේරෙනවා නම් එතනත් මෛත්‍රියේ අඩුපාඩුවක් තියෙනවා කියලා තේරුම් ගත යුතුයි. සමහර විට තමන්ගේ නෑදෑ හිත මිත්‍රයෙක් සහෝදර සහෝදරියෙක් දූ දරුවෙක් ස්වාම පුරුෂයෙක් භාර්යාවක් වෙන කෙනෙකුට යම් කිසි කෙනෙක් ඇවිල්ලා හිරිහැරයක් පීඩාවක් කරනවා නම් කපනවා කොටනවා වැනි දෙයක් නැත්නම් මරනවා වැනි දෙයක් කරනවා නම් ඒ පුද්ගලයාට අවංකවම මොහොත්සෝපත් වේවා කියලා සිතන්න පුළුවන්ද කියලා කල්පනා කරලා බලන්න. එහෙම බැරි නම් එතනක් තියෙන්නේ මෛත්‍රියේ යම් කිසි අඩුපාඩුවක්. විශේෂයෙන් මේ වෙනි අවස්ථාවලදී මේ ඇයට බුදුරජාණන් වහන්සේ විදුලබ කුමාරයාට දැක්වූ ආකල්පයේ සීකරණ එක හොඳයි. විදුලබ කියන්නේ සත්‍ත්‍රයේ වංශයේම නැසූ රජ කුමාරයෙක්. එතකොට බුදුරජාණන් වහන්සේ දෙපාරක්ම ඒ නසන්නට යන විට වළක්වන්න උත්සාහ කළා. වැළැක්වුවා. නමුත් තුන්වෙනි සැරේ වැළැක්වන්නට ගියේ නැහැ. එක පිළි දරුවෙක්වත් නැතුව සත්‍ත්‍රයේ වංශයේම උන්වහන්සේගේ නෑදෑ පෙරපු සියලු දෙනාම කපලා කොටලා මරලා විනාශ කළා. බුදුරජාණන් වහන්සේගේ සිත තුළ කිසිම ඒ නිදෝලම කුමාරයා කෙරෙහි කිසිම අහිතක් ඇති වුණේ නැහැ. මේ හිතන්න පුළුවන් මේ බුදු වෙලානේ ඒකයි. නැත්තම් මේ රහත් වෙලානේ ඒකයි කියලා. අපට පුළුවන්කම තේන්නට ඕනේ. එහෙම හිතන්න පුළුවන්ද කියලා පුළුවන්කම අපට තිබෙන්නට ඕනේ. එහෙම හිතන්න පුළුවන් නම් තමයි අපේ මෛත්‍රිය ඊටම උසස්. මේකේ ඒ විදිහට කල්පනා කරනකොට තමන්ගේ එහෙම නෑදෑයෙක්ට මිත්‍රයෙකුට කකාට හරි එහෙම කරදරයක් වෙනවා නම් කල්පනා කළ යුතු වන්නේ. ඒ අයගේ කර්ම ඒ අයට පළ දෙනවා ඒක වළක්වන්නට කිසිසේත්ම බෑ. බුදුරජාණන් වහන්සේ සිතේ එහෙමයි තුන්වෙනි සැරේ වළක්වන්නට ගියේ නැත්තේ ඒ නිසා විදෝඩබර කුමාරයා ගිහිල්ලා ඔක්කොම මරණයට මේක කර්ම විපාකයක් මට වළක්වන්නට බෑ. ඒක ඒකාන්ත වශයෙන් සිදුවෙන. ඒ සිදුවෙන දේ සිදුවෙනවා ඒ ආකාර කන්න අකුසල කම් මෙයාට තිබෙනවා. අපි ඒ අය කෙරෙහි මෛත්‍රිය පතුරවන්නට පුළුවන් නම් ඒක තමයි අපගේ සිත තුළ තියෙන ආධ්‍යාත්මික ගුණවගාව කියලා හිතලා මෛත්‍රිය කරන්නට උත්සාහ ගන්න. ශාන්තිවාදී තාපසිකාත් වයන් ජාතකයේ වැනි ජාතක කතා මෙවත සිහිපත් කරන විට මෛත්‍රිය ඒ ආකාරයෙන් පතුරවන්නට පුළුවන්කම තිබෙනවා. එකම දරුවෙකුට ඇලුම් කරන මවක්සේ සියලුම සත්‍යයන් හතුරු මිතුරු ප්‍රභේදයක් නැතුව සුවපත්තේවා සුවපත්තේත්වා සුවපත්තේත්වා කියලා කියන්නට හිතන්නට පුළුවන් නම් අවංකවම කළ හැකි නම් ඒක එක උසස් ක්‍රියාවක් කරපසෝදී විදියට තමාගේ නෑද හිත මිත්‍යන්න පවා පිළිහෙර කරදර කරන අය කෙරෙහි වුවත් මෛත්‍රී පතරවන්න පුළුවන් නම් අවංක චේතනාවකින් මේක කර හැකි නම් ඒක උසස් වෙතක් ඒ විදිහට කරන්න කරන්න බැරි නෑ කරන්නට පුළුවන්. ඒ ගාථාව ගැන කියවා හොඳටම ප්‍රමාණවත් කියලා මා හිතනවා. දෙවෙනි ගාථාව පරිචන විඥානන්ති මය මෙත්ත යමමසේ වෙනත් ලෝකේ සත්‍යෝ දන්නේ තමන් මැරෙනවා කියලා. යෝච තත්ත්ව විඥානන්ති තතෝ සම්මන්ති නේදක යම් කැටකදී තමන් මැරෙන බව විනාශ කරන බව දන්නවනම් එවිට කලකෝලාහල අඩතඹන ආරවල් වියුල් ආදී සියල්ලම නැති යනවා මේ ගාථා දේශනා කළේ භික්ෂු කීශබල් දෙකක් අතර ඇති වූ ආරවුලක් කර්මණු කරමු ගෝෂිතාරාමේ වැඩ සිටිය භික්ෂුන් වහන්සේලා රාශියක් සමහර අය ධම්මදරායේ සමහර අය විනයදරාය විනයදරාය විනයට ප්‍රධාන තැනක් දීලා කටයුතු කරනවා ඒ විනය ශික්ෂා පද එකක්වත් කඩ කරන්නේ නැතුව කටයුතු කරන්නට පුළුවන් තරම් උත්සාහ ගන්නවා උපසම්පදා භික්ෂුවකට කෝටි ගණන් ශික්ෂා පද තිබෙනවා ඒ සෑම එකක්ම ආරක්ෂා කරන්නට කාටවත් හැකියාවක් නැහැ එසේද හැකි තරම් දුරට ආරක්ෂා කරන්නට ඒ අය උත්සාහ ගන්නවා ඒ ධම්මදර භික්ෂුන් වහන්සේලා එලෙසින් උපදෙල විනය පිළිබඳව වැඩි අවධානයක් කියන්නේ ඒ තරම් ගැඹුරු ඒ තරම් පළල් විදිහට දකිමින් කරන ලබන ඉනේ ආරක්ෂා කිරීමක් කරන්නට යන්නේ ලෝක සම්මත වශයෙන් පිළිදී සාතුමක්ෂ සංවර සීලයේ වැනි සීලයන් පමණක් ආරක්ෂා කරගෙන ඒකෙන් සෑයීමටපත් වෙනවා. මේ භික්ෂු පිරිස අතර ධර්මදර භික්ෂුවක් එක්තරා සුළු වරදක් කළා එවතම. ඒ එවත අර විනයදර භික්ෂුන් වහන්සේලා පිළිගත්තේ නැහැ. ඒගොල්ලන්ට ඒක රුස්සන්නේ නැහැ. මේ නිසා වාදයක් ඇති වුණා. ඒ වාදය දිගින් දිගට වැඩි වුණා. වැඩි වෙලා වැඩි වෙලා වැඩි වෙලා භික්ෂු පිරිස දෙකකට බෙදුණා. ඒ වගේම ඒ ඒ භික්ෂුන් වහන්සේලාට උපස්ථාන කරන ගිහි පිරිසක් දෙකට දෙකට බෙදුණා. බුදුරජාණන් වහන්සේට ගිහිල්ලා මේ පැමිණිල්ල ඉදිරිපත් කළා. පැමිණිල්ල ඉදිරිපත් කළාට පස්සේ බුදුරජාණන් වහන්සේ එතනට වැඩියා. වැඩලා ඒ භික්ෂුන් වහන්සේලාට අවවාදාන ශාසනා කළා ඔබලා එකමුතුව සාමදානෙන් ඉන්න මේ විදිහට වාද විවාද කරන්නට යන්නට එපා. එතන හිටිය භික්ෂුන් වහන්සේලා අතරින් සමහර කෙනෙක් ප්‍රකාශ කොට වදාරනවා එවිට මේක තිබෙනවා උපක්ලේශ කියලා සූත්‍රයක් මධ්‍යම නිකායේ ඒකේ තියෙන කරුණ යටි මේ ඉදිරිපත් කරන්නේ අටුවා පොත්වල තියෙන අදහසක් නෙවෙයි. එතකොට එතන සිටින භික්ෂුන් වහන්සේලා අතරින් එක් භික්ෂුවක් ප්‍රකාශ කරනවා ඔබ වහන්සේ මේකට ඇඟිලි ගහන්නට එන්නට ඕනේ නැහැ. ඔබ වහන්සේ ඔබ වහන්සේගේ පාඩුවේ විවේක සුවයෙන් ਦਿੱත්ත ධම්ම සුඛ විහරණයෙන් වාසය කරන්න. අපි මේක ජයග්‍රහණය කරන්න. මේ වාදේ. එතකොට දෙවෙනි ශරීර බුදුජානන් වහන්සේ විසින්ම වාද කළා දෙවෙනි මතාවටත් ඊ විදිය තමයි ලැබුණේ පිළිතුර. දෙවෙනි ශරීරය අවවාද කළා දෙවෙනි ශරීරය ඒ පිළිතුර ලැබුණ නිසා බුදුරජාණන් වහන්සේ නිසල වුණා. එතනම සිටගෙන ධාතා ශාස්ත්‍රයක් දේශනා කළා. සාසා කීපය. ගියවර කළ අපච්චමන් අවදිමන් ආදී ගාථා දෙක මේ අද ප්‍රකාශ කළ නහි වේරේන වේරාණී ආදී ගාථා දෙක තවත් ගාථා කීපයකට ප්‍රකාශ කරත වදාළා. වදාරලා උන්වහන්සේ අසල් ජනපදයක වාඩි තැනක හිටපු ආම්දු කෙනෙකුත් හම්බෙලා එයාටත් උපදේශ දීලා ඊට පස්සේ අනුරුද්ධ බද්දිය කිම්බිල කියලා රහතන් වහන්සේලා තුන් දෙනෙක් වැඩි හිටියා පාචීන වංශ දේශයේ කියන කොටසේ ඒකට වැඩියා. වඩිනකොට එතන බාලා ගන්නට හිටපු මිනිසයා බුදුරජාණන් වහන්සේට යන්නට දුන්නේ නැහැ. යන්නට එපා ශ්‍රමණේ ඒ පැත්තේ ඉතාම සිල්වත් ගුණවත් විවේක ශීලයෙන් විවේකයෙන් වැඩ සිටින භික්ෂුන් වහන්සේලා තිදෙනෙක් වැඩ ඉන්නවා. ඒ ඇයට කරදරයක් කරන්නට යන්නට එපා. මොකද මේ බුදුරජාණන් වහන්සේ පියවි ගමනේ යන විට සාමාන්‍ය ලෝක සත්‍යයට හඳුනන්නට බෑ. වත්පුකුසාද රජුන් බුදුරජාණන් වහන්සේක එක ශාලාවේ වැඩි වෙනකම් හිටියේ. බුදුහාමුදුරේ ධර්මයේ දේශනා කළා පාන්දර යාමේදී පුකුසාද රජු අනාගාමී වුණාට පස්සේ තමයි දන්නේ මේ බුදුරජාණන් වහන්සේනේ මෙතෙන්ට මේ වැඩලා සිටින්නේ කියලා. ඉද්ධිපාතිහාරයේ සහිතව බුදුහාමුදුරුවෝ වඩින විට ඕනම කෙනෙකුට දකින්නට අඳුරා ගන්නට පුළුවන්. නමුත් සාමාන්‍ය ස්වરૂපයෙන් යන විට උන්වහන්සේ හඳුනා ගන්නට බෑ. ඒදී අනුරුද්ධ මහරහතන් වහන්සේ එතනට වැඩම කරලා අපේ ශාස්ත්‍රඥ වහන්සේන්නට ඒ කියලා අවසර එයාට දෙන්නට ඒ කියලා උන්වහන්සේ ඒකට කැටුවදී ඒදී උන්වහන්සේ ප්‍රශ්න කළා අර කලින් තැන වාද විවාද වලට සහභාගී වෙලා ඒ සහභාගී වෙලා නේ ඒවට අවවාද අනුශාසනා කරලා පෙන්නේ බුදුරජාණන් වහන්සේ ඔබලා ඉතාම හොඳින් කිරි වතුරයි වගේ සම්පති සම්පන්නව සිටිනවද මේක ගීතයි ඕනම කෙනෙකුට අදාළ එකක්. ඊට පස්සේ උන්වහන්සේලා ප්‍රකාශ කළා ඕ ඔව් අපි කොහොමද එහෙම සිටින්නේ? ඔබලා කොහොමද එහෙම සිටින්නේ කියන විට ඒ අනුරුද්ධ මහරහතන් වහන්සේ ඇතුළු ඒ ස්වාමීන් වහන්සේලා ප්‍රකාශ කළේ අපි ඇති තැනක් මෛත්‍රී කරනවා නැති තැනක් මෛත්‍රී කරනවා ඇති තැනක් නැති තැනක් මෛත්‍රී කාය කර්ම සිදු කරනවා මෛත්‍රී වචී කර්ම සිදු කරනවා මෛත්‍රී මනෝ කර්ම සිදු කරනවා මේක නිසා අපේ කීරෝධ පීබූත ඇතන පිළි වතුරයි වගේ ඉන්නවා කිසිම ආරවුලක් වියුලක් නැතුව කියලා ප්‍රකාශ කළා. ඒ දියංගොද්ද මහරහතන් වහන්සේ උන්වහන්සේගේ දිබ්බට අපඥානෙ යම් යම් අදුපාඩු සකසා ගැනීමට කරුණ විමසුවාට පස්සේ උපක්ලේශ ධර්ම 10ක් ප්‍රකාශ කොට වදාළා උන්වහන්සේ 10ක් මට මතක හැටියට 10ක් හරියටම ගන්න නිත්‍ය වශයෙන් නෙවෙයි මාමේ කිව්වේ. එතකොට ඒහිදී එකක් තමයි යම්කිසි අත්දැකීමක් ලැබිලා තියෙනවා නම් උද්දිල්ලක් ඒක ගැන ඉදිමෙන්නට හොලා දක්වන්නට මම මේ තත්ත්වයට පත් වුණායි කියලා හිතන්නට යන එකත් උපක්‍රේෂ. ඒ උපක්‍රේෂ වලින් ඈත් වෙලා සමාධි වර්ග තුනක් වඩන්නට ඒ කියලා උන්වහන්සේ ප්‍රකාශ කරවදාලා අනිතක්කා විචාර සමාධි, නිප්පේතික සප්පේතික සමාධි, සාත සමාධි, උපේක්ෂා සමාධි. මේ වර්ග තුනයි. ඒ කියන්නේ අවිතක්ක ਵਿਚාර සහිත සමාධිය, අවිතක්ක ਵਿਚාර රහිත සමාධිය, ප්‍රීතිය සහිත සමාධිය, ප්‍රීතිය නැති සමාධිය. ඊළඟට සාත සහගත කියන්නේ තුන්වෙනි ධ්‍යානයේ දක්වා තියෙන ඒවා, උපේක්ඛා සහගත කියන්නේ හතරවෙනි ධ්‍යානෙන් ඒවා ධ්‍යාන. එතකොට අරූපාවච ධ්‍යානත් ඇතුළුමිය වඩන්නට කියලා උන්වහන්සේ පාරමී වැඩම වණියට වැඩම කළා. මාස 3ක් ආපසු වැඩි නැහැ මිනිසුන්ට ධර්මය අහන්නට නැහැ. බුදුරජාණන් වහන්සේ දකින්නට නෑ බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරන්නට නෑ මේ නිසාම අර කලපෝලාහල පිටේ විසුණු වහන්සේලා දෙපිරිස සමාදානයටපත් වුණාට පස්සේ ඒ අරමුණු කරමිනුත් ඔය කියන ධාතාව දේශනා කළා. පරේචන විඥානන්තේ මයමෙත්ත යමමසේ අනිත්‍ය ලෝකේ වෙනස් සත්‍යෝ දන්නේ තමන් මැරෙනවා කියලා යෝත තත්ත්ව විඥානන්තේ තතෝ සම්මන්ති මේදගා යම් මිටකදී මේ තමන් මරණයටපත් වෙනවා කියලා දන්නවනම් සියලුම ආරවුල් වේලාදී සියලුම කලකෝලහලාදී සියල්ලම සංසිඳී යනවා කියන එකයි අදහස. මේදී බුදුරජාණන් වහන්සේ මරණානුස්සති භාවනාවයි මේ දක්වන්නේ. මේ ඇයිට මනෝනසති භාවනාව ගැන අපි දකින් දේශනා ඉදිරිපත් කරලා තියෙනවා ඒක ප්‍රායෝගික අධ්‍යක්ෂින් පාදක කරගෙන ලබන දේශනා ඒ මරණානුසති භාවනාව වැඩි වීම තුළින් ශෝන්‍යතාවයට සිතපත් කරගත හැකි ආකාර නිවනටපත් කරගත හැකි ආකාර නැත්නම් මේ මරණානුසති භාවනාව තුළින් අරූපාවචර ධ්‍යානයක් වන විඥාන කසිනේ පව උපදවාගත හැකි ආකාරය ආදී දේශන කලින් ඉදිරිපත් කරලා තියෙනවා අද මේ ගැන මේ මරණානුස්සති භාවනා ගැන කියන්න කියන්නේ විසුද්ධි මාර්ගයේ දැක්වෙන කරුණ වලට අදාළ වන ආකාරයේ ධර්ම කරුණු කීපයක්. විසුද්ධි මාර්ගයේ ඉන්නේ බුද්ධ ගෝසාමඳුරෝ ඉන්දියාවේ පැමිණියේ පාලි එන් තිබුණු අටුවාපොත් සිංහල නෑ සිංහලෙන් තිබුණු අටුවාපොත් පාලියට පරිවර්තනය කරන්නට අවශ්‍ය ඉල්ලුවා එදා හිටපු මහානායක ස්වාමීන් වහන්සේලා. ඉතින් මොහුගේ ධර්මයේ පිළිබඳ දැනුම තේරුම් ගන්න ගැනීම සඳහා ඒ මහා නායක ස්වාමීන් වහන්සේලා ගාථාවක් දුන්න මේ ගාථාව අසු කරගෙන පොතක් ලියාගෙන ඉන්නේ ඒක. බුදුරජාණන් වහන්සේගෙන් විමසූ ප්‍රශ්නයකට දුන්න පිළිතුර දැක්වෙන ගාථාව. අන්තෝ ජටා බහි ජටා ජටාය ජටිතා පජා සන්තං ගෝතම පුච්ඡාමේ කෝ ඉමං විජිතේ ජටං ඇතුළටත් ගැට පිටටත් ගැට හැමතැනින්ම ගැට ගැට ගැසිලා ඉබෙන්නේ මේ ගැට කවුද බුදුරජාණන් වහන්සේ ලියන්නේ නැත්නම් කාටද මේවා ලියන්නට පුළුවන් වන්නේ ඒකට දීපු පිළිතුර තමයි බුදුරජාණන් වහන්සේ විසින් සීලේ පතිත්තාය නරසපන්නෝ චිත්තං පඤ්ඤන්ති භාවයන් ආතාපේ නිපකෝ බිකෝ සෝයිමං පිටේ ජටං කියන දාතා ඒ කියන්නේ සීලේ පතිත්තාය සීලේ පිළිතලා නරෝසපන්නෝ ප්‍රඥාවත් දැනත්තා විසින් චිත්තම් පඤ්ඤංච භාවයන් සිතත් දිනු කරනවා ප්‍රඥාව දිනු කරනවා කියන්නේ සම්මතයක් දිනු කරනවා විදර්ශනාවක් දිනු කරනවා ධ්‍යාන විදර්ශනාවක් දෙකම දිනු කරනවා ආස්ථාපයේ කෙලිස්තාවන වීර්යයෙන් යුතුව කටයුතු කරනවා නිපකෝ තීක්ෂණ විනිවිද දැකිය හැකි බුද්ධිය ප්‍රඥාවක් තිබෙනවා අන්න එවැනි කෙනෙකුට පුළුවන්කම තිබෙනවා මේ සියලුම ඇතුළතත් පිටතත් තියෙන සියලුම ගැට දිහා දමන්නට නැති කරන්නේ එතකොට මේ ගැට ආදී වශයෙන් දැක්වෙන්නේ සංයෝජනයන් උපාදානයන් ආදී කරුණු. මේ ගාථාව විස්තර කරමින් තමයි විසුද්ධි මාර්ගයේ කියන මහා විශාල ග්‍රන්ථයේ ඒ බුද්ධ දස ස්වාමීන් වහන්සේ ලිවි. ඒ ගාථාවේ එක්පතේ තියෙන සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිශිෂ්ඨාධර්මයන් විස්තර කිරීම. සීලයේ සීල කොටස පිළිබඳව දැක්වෙන විස්තර සීල කොටස දැක්වෙන විට සීලයේ පිළිබඳ විස්තර දක්වා තිබෙන දෝතාංග ආදී විස්තර. සමාධි කොටස විස්තර කරන විට බුදුරජාණන් වහන්සේ විසින් විවිධ තැන්වලදී දේශනා කොට වදාළ සමත කර්මස්ථාන 40ක් දක්වනවා. ඒකෙම දක්වලා තිබෙනවා අභිඥා උපදවාගත හැකි ආකාරය. ඊට අමතරව විදර්ශනා කොටස දක්වන විට ප්‍රඥා කොටස විස්තර කරන විට හත්ත විසුද්ධි ක්‍රමයට මාර්ගඵල ලබන ආකාරය දක්වා තිබෙනවා. විසුද්ධි මාර්ගයේ තිබෙන සෑම දෙයක්ම නිවැරදි කියලා මම පිළිගන්නේ නැහැ. කෙසේ වෙතත් ඒකේ පිළිගත යුතු කරුණු තියෙනවා. ප්‍රායෝගික පැත්තෙන් අපි දකින විට පිළිගන්නට නොහැකි කරුණු එහි තිබෙනවා නම් අපි ඒවා ප්‍රතික්ෂේප කරලා විවේචනය නොකර සිටීම තමයි සුදුසු. මොකද ඒවා බොහෝ ජනතාව විසින් සම්ප්‍රදායික වශයෙන් පිළිගත්තු පොතක්. ඒක නිසා ඒ අදහස් විවේචනය කරන එක ඒතරම් නුවණට වරු ප්‍රඥා ගෝචර ක්‍රියාවක් වන්නේ. ප්‍රායෝගික වශයෙන් සත්‍ය දෙයක් තියෙනවා නම් ඒක අපි පිළිගන්නට ඕනේ. ප්‍රායෝගික වශයෙන් අපිට දකින්නට බැරි දෙයක් තියෙනවා. උදාහරණ වශයෙන් අභිඥා කොටස් අද කාලේ බොහෝ විට අභිඥා උපදවා ගන්නට බැහැ. ඒක නිසා ඒ කොටස් Taman දන්නේ, දන්නේ නිසා ඒක ගැන නිශ්චල වෙන්න, උපේක්ෂිත වෙන්න ඕන. ඒ විදිහටයි අපි කටයුතු පිළිපැදිය යුතුයි. ඒ පොතේ සමාධි කොටස විස්තර කරන විට මනෝනුසර භාවනාව විස්තර කරනවා. ඒවත් අපි දැක යුතු වෙනවා ප්‍රායෝගික පැත්ත විතරක් නෙවෙයි හේතුව බොහෝ දෙනෙක් අද කාලේ භාවනා කරන කියලා තින්නේ විසුද්ධි මාර්ගේ පාදක කරගෙන. බොහෝ දෙනෙක් භාවනා කරන්නේ ඒක නිසා විසුද්ධි මාර්ගයට අනුකූලව. ඉතින් සමහර විට පොතේ දැනුම පමණයි තියෙන ප්‍රායෝගික දැනුම මේ ඇයට ඇත්තේ නැහැ. යම් කිසි කෙනෙක් මේවා පිළිබඳව පොත්පත් කියලා දැනගෙන සිටින නැත්නම් එවැනි භාවනා පන්තිවල සහභාගී වූ කෙනෙක් අපෙන් ඇවිල්ලා විමසුවා නම් මේ විසුද්ධි මාර්ගයේ තියෙන කොටසක් අපිට උත්තර දෙන්නට බැරුව නිරුත්වන් නිරුත්තර වන්නට සිදු වුණොත් ඒ අය වැරදි විදිහටත් හිතන්නට ඉඩ තියෙනවා. මේගොල්ලෝ භාවනා කරනවා කියලා මොනවද කරලා තියෙන්නේ? සමහරට ආරෝපවාද කර්ම පවා සිදු කරන අවස්ථා ගැන මම දන්නවා. එම නිසා ඒ කරුණු දතේදී විසුද්ධි මාර්ගයේ මරණානුස්සතිය නෙවෙයි අනිත් භාවනා ගැන කියලා තියෙන කරුණු දැන දතේදී මේ ධම්මපදයේ ගාථාවල විවිධ තැන්වල විවිධ භාවනා කොටස් කියන විට ඒ ඒ අවස්ථාවට සුදුසු පරිදි ඒ කරුණු ඉදිරිපත් කිරීමට අනාගතයේදී අපි බලාපොරොත්තු වෙනවා. එතකොට එහිදී දක්වන විසුද්ධි මාර්ගයේ මරණයේදී ඇතිවිය හැකි ප්‍රධාන මරණය ගැන ශීපත් කිරීමේදී ඇතිවිය හැකි ප්‍රධාන දුර්වලතා තුනක් තමන්ගේ සතුරෙක්ම වුණාට පස්සේ ඒක දැනගත්තොත් එහෙම කෙනෙකුට සතුටක් ඇති වෙන්නට පුළුවන්. දැන් උදාහරණ වශයෙන් කොටිනායක නැත්නම් රනිල ප්‍රේමදාස ප්‍රේමදාස වැනි අය මැරෙනකොට ලංකාවේ බොහෝ දෙනෙක් හරියට සතුටටපත් වෙනවා. එතන මරණය ගැන සිහිපත් කිරීමේ වරදක් තිබෙනවා. මරණානුසති භාවනාව කරන පුද්ගලයා කෙනෙම කරනවා නම් එතන වරදක් තියෙනවා. ඒ වගේම තමන්ගේ හිත මිත්‍ර නෑද ආදී මරණයටපත් වුණාට පස්සේ ශෝක කරනවා නම් තැවෙනවා නම් ඒ කියන්නේ හිත හිතා නැවත නැවත දුක් වෙනවා නම් එතනත් වරදක් තියෙනවා. ඒකත් වැරදි ක්‍රියාවක්. ඒ වගේම තමන්ගේ මරණය ගැන සිහිපත් කරන විට බියක් සන්ත්‍රාසයක් ඇති වෙනවා නම් ඒකත් වරදක්. මේ වැරදි තුනම හදා ගැනීම සඳහා තමයි මරණානුස්සති භාවනාව නිසිපරිදි වැඩි යුතු වන්නේ. <coughs> වැඩි යුතු වන්නේ. ඊළඟට ඔය පොතේ දැක්වෙනවා මරණ වර්ග තුනක්. සම්මුති මරණ කියලා එකක් දක්වනවා. ඒ කියන්නේ ගසක් මරණයට පස්සේ මාගේ මරණා කියන එක සම්මත වශයෙන් කියන කතාව. ඒකට සම්මත මරණය කියලා දක්වනවා. සමුච්ඡේද මරණය කියලා තවත් එකක් දක්වනවා. ඒ කියන්නේ රහතන් වහන්සේ කෙනෙක් පිරිනොම් පෑවට පසුව නැවත ඉපදීමක් නැහැ. ඉපදීමක් නැති ආකාරයෙන්ම මරණයට පත්වනවා සම්පූර්ණයෙන්ම ඒක නැති වෙනවා සංසාර ප්‍රවෘත්තිය. එමෙන්සා ඒ මරණයට කියනවා සමුච්ඡේද මරණය කියලා. ඒ වගේම මේ ජීවිතෙන්ගේ රූපේ නැතිවීමෙන් සිදුවන මරණයක් තියෙනවා. ඒ මරණය තමයි අපි ගන්නෙ මේ භාවනාවට. එතකොට මේ මරණය කොටස් දෙකකට හිතක්වා දුනා කාල මරණ සහ අකාල මරණ කියලා. කාල මරණ කියන්නේ අපි උපදිනකොටගෙන ආපු ආශය කිරීමෙන් මරණයට පත්වන්නට පුළුවන්. නැත්නම් උපදිනකොටගෙන ආපු කර්මය කිරීමෙන් මරණයට පත්වන්නට පුළුවන්. ওই දෙකම එකවර කිරීමෙන් මරණයට පත්වන්නට පුළුවන්. ආයුක්කය කම්මකය උභයකය කියන මේ මරණ තුන කාල මරණ වශයෙන් සැලකේ. අකාල මරණ ඒ ආශක් තියෙනවා කර්මයක් තියෙනවා. ජීවත් වෙන්න තව හැකියාව තියෙද්දි අතරමඟදී උපසහාතර කර්මයක් අපිට ඉදිරිපත් වෙලා අපේ ජීවිතේ නැසී යන්නට පුළුවන්. අධිශාන තුරක් ආගේ දෙයකදී සමහරට මරණයට පත්වන්නට පුළුවන් ඒ වට කියන්නේ අකාල මරණය කියලා. එතකොට මේ මරණය ගැන සිහිපත් කරන කිරීමෙන් ලැබෙන ආනිසංසත් ඒ පොතේ දක්වනවා. මේ මරණය ගැන සිහිපත් කළ යුතු මන්නානුසති වැඩි යුතු ආකාර 8ක් එහි උගන්වනවා. ඒ පළමුවෙන් දක්වන්නේ බද්දක පච්චපට්ඨාන වශයෙන් බැලීම ඒ කියන්නේ මෙන්න මේකයි තමන් මරන්න බඩකේ පස්සෙන් එලවගෙන එලවගෙන එනවා. අපි හිතමු කඩුවක් වැනි තියුණු ආයුධයක් අරගෙන අපි කපලා හරි නැත්නම් ඔය තෝක්කුවක් වැනි දෙයක් වෙඩි තියලා මරන්න හරි පස්සෙන් කෙනෙක් එලවගෙන එනවා. අපිට කවදාවත් ඔහුගෙන් ගැලවෙන්න හැකියාවක් නැහැ. කොයි මොහොතක ඔහු අපි මරා දානවා. මේ වගේ අපේ පසුපසින් මරණය එලවගෙන එලවගෙන එලවගෙන එනවා. කොයි මොහොතකද හෝ මරණය ඒකාන්ත වශයෙන්ම සිදෙනවා ඒක නිසා ජීවිතය අනියතයි මරණය නියතයි කියලා සිහිපත් කරේ තියෙනවා එතකොට ඒ සඳහා උපමා දක්වා තිබෙනවා උපමා කියන්නේ ඒ අනුසාරයෙන් සිතන්නට පුළුවන් කරුණ එතකොට එකක් තමයි අහසට පෑවූ ඉර බටහිර අස්තේට යන්නාසේ කියලා එහෙම දක්වා තිබෙනවා ඇත්ත වශයෙන්ම ඉර ගමන් කරන්නේ නැහැ පොළොවේ දමනය නිසා ඒ ගමන් කරනවා වගේ පේනවා. අර ඉර නැගෙන හිරින් පායලා බටහිරින් බැස යනවා කියන සම්මුතියේ පිටලා අපි කතා කරන විට උදේට පායපු ඉර සෑම මොහොතක් මොහොතක් මොහොතක් පාසාම බටහිර අස්තේට නගා වෙනවා. එක මොහොතකවත් නැවතීමක් නැහැ. එක මොහොතකවත් ආපස්සට යෑමක් නැහැ. මේ වගේ තමයි අපේ ජීවිතයත් එක මොහොතකවත් මරණයට ලං වීමේ නැවැත්මක් නැහැ. එක මොහොතකවත් ජීවිතයේ ආපස්සට යෑමක් නැහැ. ඒකාන්තයෙන්ම මරණය නිසා සිදුවෙනවා ජීවිතය අනිතයි මරණය. මේ විදිහට උපමා දක්වන ආසර නැගුණු සඳ ගැන මේ විදිහටම කියන අහසේ තිබෙන බලාකුළු මහා විශාල ගොළඟක් හෝ කවදාකාරකින් හෝ තෙදී බිඳී විනාශ වන්නාසේ මේ ජීවිතේ නැතුවන්නට පුළුවන් නැත්නම් ගහක ඉදුණු කොළයක් බිමට වැටෙන්නාසේ ගහක ඉදිච්ච ගෙඩියක් බිමට පතිතවන්නාසේ මේ ජීවිතේ කොයි මොහොතක හෝ මරණයෙන් පතිතවන්නට පුළුවන් නැත්නම් මැටි බඳුනක් යකඩ කොල්ලක් හරේ නැත්නම් වී කොල්ලක් හරි අරගෙන ගහවට පස්සේ කුඩු වී යන්නාසේ අපගේ ජීවිතේ නැති වී යන්නට පුළුවන් නැත්තම් වහසේ දක්නට ලැබෙන විදුලිය කොටන තිබෙ කොටන විට ඇති වෙන ඒ ආලෝකය වහා නැති යන්නාසේ ජීවිතේ නැතිවන්නට පුළුවන් දියේ දියේ උඩ මත ඇඳපු ඉරක් වගේ අපි ඇඟිල්ලෙන් දියේ මත ඉරක් ඇඳුවොත් ඒක සුණේකින් නැති වෙනවා. ඒ වගේ ජීවිතේ නැති වෙන්නට පුළුවන්. තණ්හාවක තියෙන පිනිපින්දුවක් වගේ ජීවිතේ නැති වෙන්නට පුළුවන්. මේ විදිහට ඒ ඒ ආකාරයේ සිත මරණය නියතයි ජීවිතේ අනියතයි කියලා සිතන එක තමයි වදක පච්චුපට්ඨාන වශයෙන් බලන් දැලා මරණාසති භාවනාව වඩනවා කියන්නේ. ඊළඟ එක සම්පත්‍ය විපත්ති වශයෙන් බැලීම කියලා දක්වන්නේ. ඒක දැන් අපි හිතමු ප්‍රීතිය සම්පත්‍ය කියලා ප්‍රීතිය හැම වෙලාවෙම මේ සම්පත්‍ය තිබෙන්නේ. නමුත් කොයි වෙලාවක හරි දුක එන්නට පුළුවන් ප්‍රීති සම්පත්‍ය දුක් විපත්‍ය කියලා කොටයි පවතින. අපි හිතමු ප්‍රිය සංප්‍රයෝග සම්පත්තියක් කියලා හැම වෙලාවෙම ප්‍රියන් හා එක්කලා ඉන්නට ලැබෙන්නේ ප්‍රියන්ගෙන් වෙන්වීමක් තියෙනවා ඒක නිසා ප්‍රිය සංප්‍රයෝග සම්පත්තිය ප්‍රිය විප්‍රයෝග විපත්තිය කියලා කොටයි පවතින්නේ අපේ අපේ තරුණ වයසේ සිටිනවා කියලා අපි හිතමු සෑම තරුණ කෙනෙකුටම හැමදාම තරුණ වයසේ සිටින්නට බෑ. ඒ තරුණ භාවයේ සම්පත්තිය තමයි ඒ තරුණ සම්පත්තිය ජරා විපත්‍ය කෙලවර කොටයි පවතින්නේ. නිරෝගී භාවයේ සත්‍ය වශයෙන්ම සම්පත්තියක් නිරෝගී භාවය කියන සම්පත්තිය ව්‍යාධි විපත්‍ය කෙලවර කොටයි පවතින්නේ. ඒ වගේම ජීවිතේ සම්පත්තියක් නම් මරණ විපත්‍ය කියලා කොටයි පාදු. මේ සාමාන්‍ය අදහසකින් ජීවිතේ සම්පත්‍යක් වශයෙන් සැලකන ආකාරයක් කියන්නේ. භාවනා දියුණු කෙනෙකුට නම් ජීවිතේ සම්පත්තියක් නෙවෙයි එක මොහොතක්වත් මේ ජීවිතේ තිබෙන එකම නරකයි මේක ඉක්මනට මැරලා යනවා නම් හොඳයි මේ සංනාම රූප ධර්මයන් නැත්තටම නැති යාම තනං උතුර සකසක් නැහැ කියන අදහසක් වෙන කෙනෙකුට තිබෙන්නේ සාමාන්‍යයෙන් සම්මතයේ විදිහට ඔය විදිහට අපිට හිතන්න පුළුවන් සම්පත්ති විපස්සී වශයෙන් දැකලා තමන්ගේ ජීවිතය අනිතයි මරණයයි මරණය නේතයි කියලා දෙවෙනි කාරණාව උපසංහරණ වශයෙන් බැලීම කියලා දක්වන්නේ. ඒ කියන්නේ වෙනත් අය සමග සංසන්දනය කර බලනවා. ඉස්සර කාලේ හිටිය පොල් බලෙන් මොහෝ දීර්ඝ සම්පන්න බල සම්පන්න අය. දසමහා යෝධයන් වෙන ඇති කියලා පොත්වල දක්වා තියෙනවා. ඔව් ගල් පටවත වැනි දේවල් මහා ගල් කුළුණු වැනි දේවල් දුටුගැමුණු රජාංකාරී උත්සවලා තියෙනවා. ඒ අය පවා මරණයටපත් වෙනවා. ආශම්පත්තියෙන් මරණයෙන් ඇතිබුණට මරණයෙන් ගැලවෙන්නට බෑ. නැත්තම් සීල සම්පත්තෙන් මහ පොළොව කම්පා කරවපය සිටියා. ඒ සීල සම්පත්තෙන් මරණය නවත්වන්නට බෑ. නැත්තම් සමාධි වලින් ධ්‍යාන ලැබලා බලයේ දෙවේ තුන්වෙනි හතරවෙනි අරූපාවචර 1 2 3 4 ධ්‍යාන සම්පත්‍ය වලින් මෙතදී කාලය ගත කරපය සිටියත් ඒ ඇට ධ්‍යාන වලින් මරණයෙන් ගැලවෙන්නට බෑ. නැත්තම් අභිඥා උපදවාගත් අය සිටියා ලෝකේ අහසින් යන අය හිටියා ඒ අභිඥා කිසිවකට මරණයෙන් ගැලවෙන්නට හැකකමක් ලබා දෙන්නට බැහැ. දැන් උදාහරණ වශයෙන් මොගලම් මහරහතන් වහන්සේ තමන්ගේ අත නමලා බලමිටි ළඟින් දිග හරින්ට යන සුළු පාද පරිච්ඡේදයේ තුලදී මේ පොට්ටේ වටා තුන් සැරයක් විද්‍යෙන් ගමන් කරලා එන්නට පුළුවන් විද්‍යාවක් තිබෙනවා. දිව්‍ය ලෝකයක වැඩම කරලා සත්වයාගේ මහා භවන මාපට ඇඟිල්ලේ කෙලෙව්වා. අපායට වැඩම කරලා මේ මහා ගින්න නිමල මොහොතකට ධර්මයේ උද්දේශනා කරලා බැරි ඒ තරම් සිද්ධ තිබුණත් උන්වහන්සේට මරණයට පස්වන්නට සිදුණා පර්මානුරූප කුටි කාල කාල තමයි මරණයට පින්නම් පාන්නට සිදුවේ. ඒක වළක්වන්නට බෑ. ප්‍රඥාවෙන් කොච්චර අගතෙන්පත් වෙලා හිටියත් රහතන් වහන්සේලා හිටිය ප්‍රඥාවෙන් නියත තත්ත්වයක සිටිනා ඒ සෑම කෙනෙක්ම පින්නම් පෑව මරණයටපත් වුණා. අග්‍ර ශා วก මහා ශා วก යන් වහන්සේලා සිටියා ඒ ඇයට හැම දවස ජීවත් වන්නට බැරි වුණා. පස්සේ බුදුරජාණන් වහන්සේලා හිටියා උන්වහන්සේලා පින්නම් පෑව. සම්මා සම්බුද්ධත්වයටපත් බුදුරජාණන් වහන්සේටවත් සදාකල් ජීවත් වන්නට බැහැ. කාට අසංඛ්‍ය කල්ප ලක්ෂයක් දෙනුම් පුරවය මුළු විශ්වයේම වෙනත් බුදු කෙනෙක් හරහා සම්මන් සම වීමක් පෙර අන් කිසියෙක් ආ සම්මන් නොවන ගතියක් තිබුණා. ලෝකේ යම්තා දතේතු ධම්ම තියෙනවා නම් ඒ සියල්ලම දක්නට පුළුවන් වූ සම්මතා ඥානයක් තිබුණයි මේ ආදී කිසිවක් මරණය ගණන් ගන්නෑ. ඒ බුදුරජාණන් වහන්සේටත් මරණයට මූණ පාන්නට සිදු වුණා කියනවා. ඒවා මේ කරුණ ගැන ගැඹුරින් අවබෝධ කරලා බලනකොට මරණානුස්සතිය භාවනාව හදවත ඇතුළෙන්ම කැවිලම මතේ. ඒ වචන වලින් විස්තර කරන්නට බෑ ඒ හැඟෙන හැඟීම. ඒ විදිහට මරණය නියතයි ජීවිතය අනියතයි කියලා සිතන්නේ. තුන්වෙනි. හතරවෙනි එක දක්වලා තිබෙනවා කාය බෞසාධාරණ වශයෙන් බැලීම කියලා. ඒ කියන්නේ මේ කය ඕනෑම කෙනෙකුට සාධාරණයි. ඕනෑම කෙනෙකුට මරන්න පුළුවන්. උඩා මధుරේ දැන් කාලේ මේ ඩෙන්ගු පැතිරීගෙන යනවා මේ ප්‍රවෘත්ති වලට කියනවා මෙච්චර මරනවා මෙච්චර මරනවා ඩෙන්ගු වලින් කියලා. පොඩි ඩෙන්ගු වැනි මේ මధుරේකට මරන්නට පුළුවන් මේ ජීවිතේ. නැත්තම් මැලේරියා වැනි පොඩි මඳුරෙකුට අපේ හිටපු ආරණ්‍යයේ හාමුදුරු කෙනෙක් ඇමරිකාවේ ඉඳලා තරුණ හාමුදුරු කෙනෙක් ලම්බල කැලේට ගියා. මැලේරියා උනේ හැදුනා මරණයටපත් වුණා. ඔය ඉතින් පුංචි මඳුරෙකුට පුළුවන් අපේ ජීවිතේ නැති කරන්න ආවේ. මේක ඕනම සත්‍යයකට සාධාරණයි කියන්නේ. නැත්තම් ඔය අලින් වැනි සිට වල්ලලින් වැනි සිටින පැතිවල මිනිස්සු මේ දන්නවා නිරන්තරයෙන්ම අපිට දැනගන්න ලැබෙනවා අලිකොටිස් අලි මිනිස් ගැතුම කියලා එකට නමකුත් දාගෙන කතා කරනවා බොහෝ විට මේ මිනිස්සුම අයනවා අලියට සාදාන නැත්තම් සත්ව සිනේ පලාතොල මිනිස්සු සත්ව බහලක් නැහැ ලංකාවේ විතරක් සත්ව බහල කොච්චර නැරෙනවද අවුරුද්දකට ඒ වගේම මේක අමනුෂ්‍යන්ට ඕනම කෙනෙකුට අම්බලමක් වගේ රින් ගන්නට පුළුවන් ඉස්සර කාලේ පාරවල් ලයිනේ තිබුණා අම්බලම්. ඒ කියන්නේ ගිමන් නිවන ගැනීම සඳහා ගොස් විවේක ගන්න. ඒ අම්බලමට රොඩේ මිනිහෙකුටත් ඇතුල් වෙන්න පුළුවන්, කොළවන්ත කෙනෙකුටත් ඇතුල් වෙන්න පුළුවන්, ගිගන්නේකුටත් ඇතුල් වෙන්න පුළුවන්, මහා ධනයෙන් අග්‍රව කෙනෙකුටත් ඇතුල් වෙන්න පුළුවන්. කොයි කෙනෙකුටත් ඇතුල් වෙන්න පුළුවන්. මේ ශරීරයත් ඒ වගේ අම්බලමක් වගේ. සම්මා සම්බුද්ධ ශරීරයට තමයි ඒවා මිනිස්සුන්ට පිට වෙන්නට බැරි. එහෙම පිට වුණොත් ඒගොල්ලෝ පිච්චිලා පරිලයාවේ මේ පිට වෙන්නට බැහැ. එතකොට අනිත් ඕනෑම කෙනෙකුට මේ ශරීරයට ඇතුල් වෙන්නට පුළුවන් වූ තම ප්‍රේතයකට පවා ඇතුල් වෙන්නට පුළුවන්. රහත් වෙලා හිටියත් එහෙමයි. එතකොට ඒ තීක්ෂණියත් මරණය සිදුවන්නට පුළුවන්. මේ ශරීරය ඕනෑම කෙනෙකුට සාධාරණ අම්බලමක් ඒක. නැත්තම් හොරෙකුට ඇවිල්ලා සතුරෙකුට ඇවිල්ලා අපේ ජීවිතේ නැති කරන්න පුළුවන්. තමන්ගේම අම්මා තාත්තට පුළුවන් තමන්ගේ දරුවන් අසාදාන්න. අද කාලේ නිතර නිතර ඒව අසන්නට අපිට ලැබෙනවා. දම් දෙමෝපියන් අතරින් අම්මලා දරුවන් නිසාම ආදරේ. නමුත් අම්මලාම තමන්ගේ දරුවන් මරණයට පත් කරන අවස්ථාවක් අද තියෙනවා. දරුවෝ දෙමෝපියන් මරනවා. තමන්ගේ සොයුරු සොයුරන් නැත්නම් තමන්ගේ හිතවත් අය එද හෙට වෙන විට මරණ මාරාන්තික සතුටක් බවට පත්වන්න පුළුවන්. මේ ශරීරේ කාටත් පොදු එකක්. ඒක නිසා මේ ජීවිතයේ අනියතයි මරණය නියතයි කියලා හිතන එක තමයි ආය බහුසාධාරණ වශයෙන් බල බලාම මරණානුසතිය භාවනා වැඩි වීම කියන එකෙන් අදහස් කරන ලබන. ඊළඟ කාරණාව ආයු දුබලතාව වශයෙන් දක්වා තිබෙන්නේ ආශයේ තියෙන දුබල භාවය, දුර්වල භාවය. මේ ශරීරය රඳා පවතින විවිධ හේතුන් මත සීතල උෂ්ණ දෙක ආස්වාස ප්‍රස්වාස දෙක බාහිර වශයෙන් තියෙන ස්වාභාවික ධර්මතාවය අපි ගත්ත හුස්ම ටික පිට කරන්නත් බැරි වුණොත් පිට කරපු හුස්ම ටික ගන්නට බැරුව විනාඩියක් දෙකක් ගියත් එහෙම මරණයටපත් වෙනවා. ඇදුම වැනි රෝගයක හැදිලා සමහර අය මරණයටපත් වන්නේ හුස්ම ගන්නට බැරි. සමහර විට දියේ ගිල නැත්තම් හුස්ම ටික කරලා මරණයටපත් වන අවස්ථා තිබෙන. ඒ අවස්ථාවේදී හුස්ම ගන්නට බැරිකම නිසා මරණයටපත් වෙනවා. මේ බාහිර කුසලම් පොඩක් මතයි මේ ශරීරයේ පවතින ඒ තරම් දුර්වලයි. කුලඟට නිවෙන පහනක් වගේ. ඉතින් ඒ තරම් දුර්වල දෙයක්. ඒ වගේම මේ ශරීරයේ බාහිර සීතල උෂ්ණ නිසා පවතින ඉන්දියාව වැනි උෂ්ණ අධික රටවල ග්‍රීෂ්ම කාලයේදී මරණයට පත් වෙලා මෙච්චර මිනිස්සු මැරෙනවා මෙච්චර මිනිස්සු මැරෙනයි කියලා අපිට ජනමාධ්‍ය තුලින් අසන්නට ලැබෙනවා. ඉතාම අධික සීතල තියෙන රටවල සීතල ස්ථිතියේදී බොහෝ සත්ව දුර්වල වාසගතෝ අය වනිය මරණයට පත් වෙනවා. මේ ශරීරයට ඔරොත්තු දෙන සීතල උෂ්ණයක් තිබෙන තාක්කල් පමණයි මේ ශරීරය පවතින්නේ. ශරීරයේ පැවතීමට තමම් නොවන වැඩි උෂ්ණත්වයක් හෝ වැඩි සීතලක් තිබිච්ච ගමන්ම මේ ශරීරයේ මරණයටපත් වෙනවා. ඒ තරම් දුර්වල දෙයක් මේ ශරීරය. ඒ වගේම මේ ශරීරයේ ආහාර පාන නිසා සඳහා පවතින දින 3 4 5 6 7ක් 8ක් වැඩි කොච්චර කාලයක් ආහාර නොගෙන ඉන්න පුළුවන්ද කියලා කල්පනා කරන්න. දැන් පසුගිය දවස්වල දේශපාලනඥයෙක් මහා උපවාසයක් ආරම්භ කළා. ප්‍රවෘත්ති වලට පටන් ගන්න විට මහා සිංහයෙක් කෑගසන ආශ්‍රේ කෑගසුවා. දවස් 3ක් යන විට ප්‍රවෘත්ති වලින්ම තියෙනවා ඒ කටහඬ මල කියන්නේ පණ නැති කෙනෙක් ගාට ගාට වචන පිට කරන්න ආශ්‍රේ. වචනයක් පිට කරන්න සත්‍යයක් නැතුව කටයුතු කළේ දවස් 3 මේදී මේ කරුණ වෙන මැදේදී බල මේ කරුණ ගැන සිහිපත් කරන විට මේ ඇයි බෝධිසත්වයන්ගේ ගුණ ගැන ටිකක් සිහිපත් කරන්නවත් පුළුවන්. බෝධිසත්වයන් කියන්නේ පාරමිතේ දපාරමිතා ධර්මයන් පරමාර්ථ වශයෙන් පිළිපෙන්නේ. උන්වහන්සේ සම්පිස්ස පාරමිතන් යම් පූර්ණේ කරන විට ජීවිතේ යද්දී පවා කරපු අදිෂ්ඨාන ඒ ආකාරයෙන්ම පවත්වාගෙන ගිය අවස්ථා අසංඛ්‍ය ගණන්. ජීවිතේ යද්දී පවා කියපු වචනය ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යමේ සත්‍ය පාරමිතාව පිරු අවස්ථා අසංඛ්‍ය වර්ගණ. ඒ වගේම ජීවිතේ නැති වෙති නැති යද්දී පවා සමංගත් දීර්ය අත්නවල අවස්ථා අසංඛ්‍ය ගණන්. ඒ බෝධිසත්ව කර්තේ ස්වરૂපේ ඒවත් ටිකක් සීපත් කරගන්න එක හොඳයි. ඔය වගේ ඉදින්දා ජීවිතයේ අපට හමුවන කරුණු තුළින් ධර්ම කරුණු මතුවෙන කෙනෙකුට එහෙම හිතන්නට පුළුවන්. එතකොට මේ ජීවිතයේ ආහාර නැත්නම් මරණය පාන නැත්නම් පස්සේ අපිම දුර්වල දෙයක්. ඒ රූපාණ ඡන්ද විමනහමතු වෙනත් තැනකදී කරුණ දක්වන මේ කරුණ දක්වන විෂ නෙවෙයි. මේ ශරීරය කියන්නේ හරියට බිත්තරයක් වගේ කියලා. වැදුන් ගමන් කැඩෙනවා. බිමට වැටුණොත් කුඩු වෙලා යනවා. ඒ වගේ මේ ශරීරයත් කොයි මොහොතක කැඩීද දන්නේ බිත්තරයක් වගේ දුර්වලයි. මේක රේල් පීල්ලක් වගේ මහා සත්‍යමත් එකක් නම් මහා බර දිග දුම්පියක් ගමන් කරද්දී රේල් පීල්ල එහෙමම තියෙනවා. මේ ශරීරෙට එහෙම පවතින්නට පුළුවන් කමක් නැහැ අතිශයින්ම දුර්වල ශරීරයක්. මේ ඒක නිසා මේ ශරීරයේ විවිධ හේතුන් මත පවතින. ඒ වගේම පඨවි ආපෝ තේජෝ වායෝ කියන මූල ධාතු අතරේ සමතාවයේ පවතින තාක්කල් පමණයි මේ ශරීරය පවතින්නේ. ආශිර්වාද සූත්‍රය ගැන කලින් දවසක් අපි දේශනාවක් ඉදිරිපත් කළා මේ ඇයට මතක ඇති. සර්පය හතරෙන් දෙනකොට මේ ධාතු හතර බුදුහාම රූප මාත්‍රා. සර්පය හතර දෙනෙක් ඇඟ ඇතුලේ ඇඟේ බටේ පැටලවගෙන ඉන්නවා. මේ සර්පය හතර දෙනා මහා විෂගෝරයි කෑපු ගමන් මැරෙනවා නැත්නම් මාරාන්තික දුකක් ලබා දෙන සර්පය. අපි මේ සර්පයන්ට කවන්න ඕනේ, පොවන්න ඕනේ, නහවන්න ඕනේ, ආරක්ෂා කරන්න ඕනේ, සන්තෝෂ කරවන්න ඕනේ, සතප්පවන්න ඕනේ. මේ වගේම රෝග පීඩා වලට බෙහෙත් කරන්නට ඕනේ, ඇලීම් පිළිමැදීම් ආදිය කරන්න ඕපම බැල මෙහෙවරකම් මේ සර්පය හතර දෙනාට කරනවා. නමුත් එක සර්පෙක් හරි කිපුණොත් වහා ගන්නවා. දෂ්ට කරපු ගමන්ම මරණය සිදුවන්න පුළුවන් මානසික දුකක් ඇති වෙන්නත් පුළුවන් මේ ධාතු හතරක් වන්නේ ඒ වගේ. මේවා ගැඹුරින් කල්පනා කරලා බලන්න ආශිර්ෂෝපන සූත්‍රයේ කරුණ තියෙන. එතකොට ඒ විදිහට මේ පඨවි ආපෝ තේජෝ වායු ධාතුන්ගේ සමතාවයේ ශරීරයට ඔරොත්තු නොදෙන ආකාරයෙන් උත්සන්න වූ හොත් නැත්නම් අඩුවේ ගියොත් එක් කවර ධාතු කොටසක් හරි මරණයටපත් වෙනවා. දැන් ආපෝ ධාතු කොටස වැඩි වුණොත් එහෙනම් මොලේ වතුර පෙන්නවා හදවත් වල වතුර පෙන්නවා පෙනහැලි වල වතුර පෙරෙනවා මරණයට පත් වෙනවත් ආය වෙන රෝග නිසා සිදේ මේ ස්වාමී ජීවිතේ මහා දුර්වල එකක් මේ ජීවිතය අනේතයි මරණය නේතයි කියලා සිහිපත් කරන එක ආය දුබ්බලතාව වශයෙන් බැලීම ඊළඟට අනිමිත්‍ය වශයෙන් දැකීම කියලා දක්වන්නේ ඒ කියන්නේ මේ මරණය සිදුවන වයස් සීමාව නිමිත්තක් වශයෙන් දක්වන්න බෑ මේ වයසේ මැරෙනවා කියන්නේ. කුස තුල සිටිද්දි මැරෙන්නට පුළුවන්, බිහි වෙන විට මැරෙන්නත් පුළුවන්, පොඩි කාලේ කිරි දරුවෙක් කාලේ මැරෙන්නත් පුළුවන්, අවුරුදු 5, 10, 15, 20, 30 ඕනෑම වයස් සීමාවකදී මරණයට පත්වන්න පුළුවන්. කොතැනදී මරණයට පත් වෙයිද කියන්නට බෑ. හවල් තැන මැරෙනවා එක. ඒ වගේම මොන රෝගයකින් මරණයට පත් වෙයිද කියන්නට බෑ. අද සිටිනවා හෙට වෙන විට පොඩ්ඩාබාධ වෙන තත්ත්වයකටපත් වෙලා අපි මරණයටපත් වෙනවා. අපිට මරණයට මුහුණ දෙන්න සිදුවන්නට පුළුවන්. ඒ නිසා මේ ශරීරය අහවල් තැන මැරෙන අය, අහවල් වයස් සීමාවේදී මැරෙන අය, අහවල් ආකාරයෙන් මැරෙන අය ආදී කිසිවක් කාටවත් කියන්නේ නැහැ. ඒවත් ඒක ඒ විදිහටම සිදුවේද කියලා හිතන්නට අමාරුයි. එහෙම නැත්නම් මේ ශරීරය මරුණට පස්සේ කොයි ලෝකේ කොතන උපදීද කියන ගති නියමයක්වත් නැතුවයි මරණයටපත් වෙන්නේ. සෝවාන්වත් නොවිච්ච කෙනෙක් සිටිනවා නම් එවැනි කෙනෙක් මරණයට පස්සේ බොහෝ විට දුගතියක උපදිනවා പ്രേත ලෝකෙ වෙන්නත් පුළුවන් ත්‍රිසන් ලෝකෙ වෙන්නත් පුළුවන් අපාය වෙන්නත් පුළුවන් අත්නියපතොඩ උත්ගත් වූ පස්තික ගැන මේ අය දන්න බුදුහාමුදුර දැක්වූ උපමා ඒ වගේ ඉතා සුළු පිටසක් පමණ මනුස්ස ලෝකෙ මරණයට පස්සේ සුගතියට යන පොළවේ පස්තන ප්‍රේත දුගතියට කොයි දුගතිය උපදී දන්නේ කොයි ගතිය කෙලවර කොට තමාගේ මරණය සිදුවේද කියන්නට බෑ මොන പ്രേත කොටාසේ උපදීද නැත්තම් මොන ත්‍රිසං සත්‍යයක් වශයෙන් උපදී මොන අපායක උපදී මේවා කියන්නට බෑ. නැත්තම් කුසල් වශයෙන් මනුෂ්‍ය ලෝකයේ කොතන උපදී දිව්‍ය ලෝකයේ උපදී බ්‍රහ්ම ලෝකයේ උපදී ඒවා කියන්නට බෑ. නিত্য වශයෙන්ම ඒ උපදින ස්ථානය අහවල් එකක් කියලා කියන්නට පුළුවන් වන්නේ යටත් පිළිසෙන් සෝවාන්වත් වූ කෙනෙකුට නියත ගති පරායන නියත සම්බෝධි පරායන කියන වචන දෙක බුදුහාමුදුර සෝවාන් වූ කෙනෙක් සඳහායි දක්වන්නේ. නියත වතේම සුගතියක උපදිනවා නියත ගති පරායන නියත සම්බෝධි පරායන නියත වශයෙන්ම රහත් භාවය ලබනවා ඒක වළක්වන්නට බෑ මොකද නිර්වාණ ගාමිනී ප්‍රතිපදාවට බැසලා සිටින ඒ ශ්‍රෝතේට ඒ දීපහරයට අහු වෙලා තියෙන එකට පිළිපන් ඒකයි ශ්‍රෝතපන්න කියන්නේ එතකොට මේ විදිහට අධධාන වශයෙන් හිතලා මරණය ගැන සිහිපත් කරන්නට ඕන අනිත් වශයෙන් සිතලා අධධාන වශයෙන් සිටීම කියලා තව කොටසක් දක්වනවා. ඒ කියන්නේ මරණය සිදුවන්නේ කුමක් කරමින් සිටීද කියන එක කියන්නට බැරි නිසා. සමහරට හිටගෙන ඉඳි බැලෙන්නට පුළුවන්. මම කලින් හිටපු ආරන්නේ උදේ පාන්දර මම පහට යනවා බුද්ධ පූජාවට යන්න දාන වත්තුන් කුඩු ගෙනල්වා මේ සෙට් වෙන්න කොට ගන්නවා මිනිස්සු 10 15 25 ඉන්න. ඒක මිනිස්සෙක් දැන් මම බලාගෙන හිටින්දෙම හිටගෙනම බැලුවා. ඒ කියන්නේ මම ඇස් දෙකෙන් බලාගෙන හිටිද්දි එවෙලෙම හිටගෙන මරණයට පස්න දාන කෙනා පුජ්‍යලේ. ඒ දානවත්කම් දෙක බලාගෙන හිටියේ පුජ්‍යලේ. ඒ වගේම ඉඳගෙන හිටිද්දි මරණයට පස්න වෙනවත් පුළුවන්. නිදාගෙන ඉන්නවාද? හිතෝ දෙයින් නැගිටින්නද බැරි වෙන්නත් පුළුවන්. නැත්තම් ඇවිද ඇවිද ඉඳින්දී මරණයට පස්වන්නත් පුළුවන්. නැත්තම් කතා බහ කරමින් සිටින විට මරණයට පස්වන්නත් පුළුවන්. අපි දන්නවා විභාග කොමසාරිස්වරයෙක් හිටියා මේ දේශපාලනයේ එක අංශයක් බදාගෙන සිටපු පුද්ගලයෙක් ඒක නිසා මැතිවරණ ප්‍රතිඵල ගන්න අහන විට එයාට ඔරොත්තු දෙන්නේ මැතිවරණ ප්‍රතිඵල අහන ගමන් මරණයටපත් වෙනවා. මොකද මේ හැඹුල් දෙන්නේ. ඒ තරම් මේ ජීවිතයේ ස්වરૂපේ ඒ තරම්ම දුබලයි. ඒ තරම්ම කොයි මොහොතේ මැරෙයිද, කවර දෙයකින් මැරෙයිද, කොමක් කර කර සිටීද මැරෙයිද කියන එක දන්නේ. මේක හරියට දන්නව දන්නවනම් තමන් වැරදි කරන්නේ නැහැ අකුසල් කරන්නේ නැහැ මොකද ඒ වෙලාවේ මරණයට පත්වන්නට පුළුවන් කියන හැඟීම තිබෙන නිසා ඒ විදිහට හිතලා මරණය නියතයි ජීවිතය අනේසයි කියලා සිතන එකත් එක්තරා මන්නානුසෙත් භාවනාවේ කොටසක්. එතකොට අනිත් එක තමයි ක්‍රණ පරිත්ත වශයෙන් බැලීම කියන්නේ ඒ කියන්නේ ශනික වශයෙන් සිදුවන මරණය දෙස බැලීම. මේක විදර්ශනාව දියුණු සමත භාවනාවක් දියුණු කෙනෙකුට පමණයි කරන්න පුළුවන්. අනේ තමන්ගේ ශරීරේ රූප කොටස් සෑම මොහොතක් ගානෙම මෙරි මෙරි යනවා. තමන්ගේ නාම ධර්ම සෑම මොහොතක් ගානෙම ඇති වෙටි නැති නැති යනවා. මරණයටපත් වන්නේ සම්මුති වශයෙන් අවුරුදු 50කට 70ක් ආදී වශයෙන් ජීවත් වෙලා මරණයටපත් වෙන එකට කියන්නේ සම්මුති මරණය කියලා. ශ්‍රේණික වශයෙන් උත් මරණයක් සිදු වෙනවා. උපන් මේ කියන්නේ මව් කුසට ආපු දවසේ ඉඳලා අද දක්වාම ශනික වශයෙන් අපි මැරිච්ච වාර ප්‍රමාණය වචන වලින් ඉලක්කම් වලින් දක්වන්නට බෑ. මෙරි මෙරි මෙරි මෙරි යන නාම රූප කොටස් ඒවා ඒ නැවත නැවත උපදේශා දිගින් දිගට පවතිනවා. මේ ආකාරයෙන් මේක විදර්ශනා පැත්තටයි බර වැඩිපුර මේ ආකාරයෙන් මනෝංශික භාවනාව වඩන්න පුළුවන්. මේ විදිහට අසහකාරයක් ඒ විසති මාර්ගයේ දක්වා තිනවා මේ කරුණ දැනගෙන ඒ අනුවත් භවනා කරන එක ඉතාමත් සුදුසුයි මේ අයසත් ප්‍රතිඵල ලබා තිබෙනවා කියලා මේවා මරණසති භවනා ඒතරම් වැදගත් දෙයක් නෙවෙයි කියලා සිතන්නට එපා බුදුරජාණන් වහන්සේ දක්වනා මරණ සතිදික්කේ භාවිතා භවලී කතා මහත්ඵලාහුන්ති මහානිසංසා අමතෝගතා අමත පරියෝසනා කියලා සූත්‍ර කීපයකම පාඩයක් ඒ කියන්නේ මනස ප්‍රතිභාවනා වැඩිම තුලින් මහණෙනි මහත්ඵල මහාංශස භාවයක් ලැබෙනවා. අමතෝ ගදාමත පරිෝසානා නිවනට පැස ගන්නට පුළුවන් නිවන අත්දකින්නට පුළුවන් නිවන කෙරවර කොට පවතිනවා. විශේෂ මාර්ගය වැනි පොත්වල නම් තියෙන්නේ මන්නාන සුදු භාවනා වැඩිම තුලින් උපචාර සමාධියක් පමණක් ලැබිය හැකි බව. ඒ කියන්නේ ධ්‍යානයකට ආසන්න මට්ටම ධ්‍යානයක්වත් නෙවෙයි. යටත් විශේෂයෙන් පළවෙනි ධ්‍යානයක් ලබන්නට බෑ කියලා තමයි දක්වන්නේ. නමුත් ඒක නිකක් සත්‍ය වශයෙන් පාවිච්චි වශයෙන් නැහැ. බුදුරජාණන් වහන්සේ ওই විදිහටයි දක්වන ආනිසංස. මේ ආනිසංස ගැන විසුද්ධි මාර්ගයේ කියනවා. ඒ දක්වන මරණානුස්සති පරිවර්තන අනිසිපරිදි කරන වරණ පුජ්ජලේ තමන්ගේ ජීවිතයේ තියෙන ආශාව නැති කරගන්නවා. තමන් ඇසල් කරන අය ගැන තියෙන ජීවිතය ගැන අපේක්ෂාව නැති කරගන්නවා. ඒ වගේම අනවශ්‍ය ආකාර බඩු බාර ආදී ගොඩ ගහගෙන තණ්හාවෙන් යුතුව නැත්නම් මේ ඊර්ෂ්‍යාවෙන් නැම කියන්නේ මහා අන්‍යයන්ටදී කටයුතු කරන මේකට වචන දෙන්නේ ඒක ඒකෙන් යුතුව කටයුතු කරන්නේ ඒ විදිහට කටයුතු කරන්නේ නැතුව විතරක් නෙමෙයි මේ ජීවිතයේ තියෙන අනිත්‍ය භාවය දක්වනවා මේ අනිත්‍ය නිසා මේ අනාත්මය කියලා දකිනවා මේ ආදී විවිධ ආනිසංස තියෙනවා මන්නානුසති භාවනාව වැඩිම තුනේ බුදුරජාණන් වහන්සේ ඔය මරණානුසති භාවනාව දැක්කෙන අර කලින් කියපු පාඩේ ප්‍රකාශ කොට වදාරන එක් අවස්ථාවකදී භික්ෂු ප්‍රේසකෙන් අහනවා මහණෙනි ඔබලා මරණානුසති භාවනාව වඩනවා ඔක්කොම භික්ෂුන් වහන්සේලා ප්‍රකාශ කොට වදාරනවා අපි වඩනවා අපි වඩනවා කෙසේද ඔබලා මරණානුසති භාවනාව වඩන්නේ එක් විශ්වක් තේනම් ප්‍රකාශ කරලා මම එක දවසක් ජීවත් වෙනවා නම් උදේ يعني එක දවල් කාලයක් සහ එක රැය කාලයක් ජීවත් වෙනවා නම් ඉතාම හොඳයි මේ කාලය තුළදී මට මේ බුද්ධ ශාසනය සිහිපත් කරන්න පුළුවන් බුද්ධ ශාසනික සේවය බුද්ධ ශාසනයෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් තවත් වික්ෂව ප්‍රකාශ කරනවා කොහොමද ඔබ වඩන්නේ මන්නානුසති භාවනාව මට එක දවල් වරුවක් ඒ කියන්නේ රැය නෑ එක දවල් වරුවක් උදේ සවස දක්වා ජීවත් වුණොත් ඇති ඒ කාලේවත් ජීවත් වෙනවා නම් මට පුළුවන් මේ බුද්ධ ශාසනය ශ්‍රීපත් කරන්න ඒ අනුව පිළිපදින්න. තවත් වික්ෂුවක් පිළිතුරු දෙනවා එක දවසක් ජීවත් වෙන්නට පුළුවන් තරම් ආහාර වේලක් කරගන්නකම් මං ජීවත් වුණොත් ඇති එතකොට මට බුද්ධ ශාසනයක බුද්ධ ශාසනය සිහි කරන්න පුළුවන්. ඒ කියන්නේ ආහාර ගැනීමත් භාවනා කරලා රහත් භාවය පවා ලබන්නට පුළුවන්. ආහාරය පරිපූර්ණ සංඥාව ගැන ඊළඟ දවසේ අපිට කියන්නට තිබෙනවා. එතකොට ඒ ගැන අපි වචන දෙකක් කියන්නේ. එතකොට තවත් වික්ෂෝප ප්‍රකාශ කරනවා මට බත් කටවල් පහක් හයක් කනකන් ජීවත් වුණොත් බත් නෙවෙයි ආහාර කටවල් පහක් හයක් කනකන් ජීවත් වුණොත් ඇති තවත් දිශාක් ප්‍රකාශ කරනවා. මට එක බත් කටක් කන කන් ජීවත් වුණොත් ඒ කාලය තුළ දිශාසන ප්‍රතිපත්තිය ආරක්ෂා කරන්න පුළුවන් බුද්ධ ශාසනය ශීපත් කරන්න පුළුවන්. තවත් වික්ෂාප් ප්‍රකාශ කරනවා මට එක හුස්ම රැල්ලක් අරගෙන පිට කරන කන් ජීවත් වුණොත් ඇති එතකොට මට පුළුවන් ශාසනික සේවයේ මේ බුද්ධ ශාසනය ශීපත් කරන්න. මේදී බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කොට වදාරනවා මේදී බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කොට වදාරනවා මේ මහණෙනි අර කලින් කියපු හතර දෙනාම මරණානුස්සති භාවනාව හරියට වඩන අය නෙවෙයි. ඒ අය මරණානුස්සති භාවනාව ප්‍රමාදයෙන් යුතුව මේ ටික හොඳට අහන්න දෙන්නේ. ප්‍රමාදයෙන් යුතුව වඩන්නේ. ඒ වගේම තීක්ෂණ වශයෙන් මේ මරණානුස්සති භාවනාව වඩන අය නෙවෙයි කියයි. කවුද මේ හතර දෙනා මුළු දවසක් ජීවත් වෙයි කියලා හිතන අය. දවල් වරුවම උදේ ඉඳලා රැ වෙනකන් ජීවත් වෙයි කියලා හිතන අය. එක ආහාර වේලක් ගන්නකම් ජීවත් වෙයි කියලා සිතන අය ඒ වගේම බත් කටවල් හතරක් පහක් ගන්නකම් ජීවත් වෙයි කියලා හිතන අය ප්‍රමාදයෙන් යුතුව මන්නානුසුල් භාවනාව වඩන අර පස්ව කී දෙදෙනා එක එක බත් කටක් කනකා නිම වෙන තෙක් නිම ජීවත් වන ප්‍රමාණවත් නැත්තම් එක හුස්ම රැල්ලක් ගද්දී එක හුස්ම රැල්ලක් පිට කරද්දී ඒ කාල පරිච්ඡේදය තුල දීපව වුවත් පමණක්වත් ජීවත් වෙනවා නම් ඒ ප්‍රමාණවත් කියලා හිතන අය තීක්ෂණ වශයෙන් මරණානුසය භාවනාව වඩන අය. ඒ වගේම නිවනට දැසගත් ආකාරයෙන් මරණානුසය භාවනාව වඩන අය. අප්‍රමාද විහරණයෙන් වාසය කරන අය. කලින් කීප හතර දෙනා අප්‍රමාද විහරණය කියලා ඒ සූත්‍රයේ දක්වා තිබෙනවා. එතකොට ඒක නිසා බුදුහාමුදුර උපමාව පුතේලාවේ දක්වනවා. හිස ගිනිගත්තු මිනිහෙක් ඒ හිස ගිනි නිවන්නට උත්සාහ කරනවා. මුළු ඇඟේම තියෙන ඇඳුම් ගිනිගත්තු මිනිහෙක්ගේ ඇඳුම් නිවන්නට උත්සාහ කරනවා. අනලස්සය සඳහා කටයුතු කරන බලවත් අවශ්‍යතාවයක් ඒ සඳහා තියෙනවා. බලවත් කැමැත්තක් ඒ සඳහා තියෙනවා. ඒ වගේම පුදුමන් තරම් දුරට මේක කරගත යුතුයි මේ ගින්දර නිවිය යුතුයි කියන හැඟීමෙන් යුතුව කටයුතු කරන්න. අන්න ඒ වගේ මහණෙනි ඔබලාත් මේ මරණානුස්සති භාවනා තීක්ෂණ වශයෙන් වඩන්නට අප්‍රමාද වශයෙන් වඩන්නට කියලා දක්වා තිබෙනවා. මේ මා ගැන කියන්න කතාවක් නෙවෙයි මේ මරණානුසති භාවනා කොයි තත්ත්වයේ සිටින කෙනෙකුට වඩන්නට වන් එහෙම වඩන විට ටිකක් හරි භාවනා දිනු කෙනෙකුට තේරුම් ගන්නට පුළුවන් අපි දෝෂක් මං කරමින් භාවනා කරනවා කියන සක්මනේ කෙලවරට යන්නට ඉස්සෙල්ලා මරණයට පත්වන්නට පුළුවන් කියලා සිත තමන්ට අවබෝධ වෙනවා ඒ පමණක් නෙවෙයි සක්මණේ මැදට යන්නට ඉස්සෙල්ලා ඊට එහෙම ටික ටික අඩු වෙනවා එක පාදයක් උසවලා ගෙනියලා තබන්නට ඉස්සෙල්ලා මරණයට පත්වන්නට පුළුවන් එක පාදයක් ඔසවන විට ගෙනියන්නට ඉස්සලා මරණයට පත්වන්නට පුළුවන්. ගෙනියන්න පාදයේ බිම තබන්නට ඉස්සලා මැරී වැටෙන්නට පුළුවන්. එක පාදයක් ඔසීමේ මුල මැද අග අවස්ථාවලදී මරණයට පත්වන්නට පුළුවන්. නිත වශයෙන්ම ওই මොහොතේ මරණය සිදු වෙයි කියලා දන්න. ආස්වාස ප්‍රස්වාස හා සම්බන්ධ කරමින් මන්නාන සුද්ධානා වඩනවා නම් ඒක හුස්ම රැල්ලක් ගන්න විට මරණයට පත්වන්නට පුළුවන්. හුස්ම රැල්ලේ මුලදී මරණය සිදුවන්නට පුළුවන්. මැදදී මරණයට සිදුවන්නට පුළුවන් අගදී මරණයට සිදුවන මරණය සිදුවන්නට පුළුවන් ඒ තරම්ම සුළු කාල පරිච්ඡේදයක් තුළදී මරණය සිදුවන්නට පුළුවන් කියන එක Tamanටම අවබෝධ වෙනවා යම් ආකාරකින් Tamanට ওই කේන්දර වලින් හරි කවලාකාරකින් කියලා තියෙනවා නම් මෙතෙක් කල ජීවත් වෙයි කියලා ඒම ප්‍රවණතාවයක් තිබෙන්නට පුළුවන් ඒ වගේම තමයි මරණය කොයි මොහොතක හෝ සිදුවෙන එකක් බලක් වන්නට නොහැකි වන්නට පුළුවන් එම නිසා ඒ විදිහට හරියට අවබෝධයකින් යුතුව කටයුතු කරන කෙනෙකුට මොන ශික්ෂාපදයක්ද කඩන්නට පුළුවන්. ඒ ශික්ෂාපදේ කඩන විට මරණය සිදු වෙනවා කියලා හිතෙනවා නම් එයා ඒ ශික්ෂාපදේ කඩන්නට යන්නේ මොන කායික වරදක්ද වාචික වරදක්ද මානසික වරදක්ද එවැනි කෙනෙක් කරන්නේ. කරන්නේ නැහැ කරන්නට බෑ මොකද මේ වාචික කායික මානසික වරද සිදු කරන විට මරණය සිදු වුණොත් එහෙම සෝවාන්වත් නොවි සිටින කෙනෙක් නම් නියත වශයෙන්ම දුගතිවල උපදිනවා. මිනිසා පුළුවන් තරම් දුරට තමන් සිත හිතවත් වෙනවා විතරක් නෙවෙයි තමන්ගේ සීලය සම්පූර්ණ කරනවා විතරක් නෙවෙයි අනලස්ස අප්‍රමාදව තීක්ෂණ වශයෙන් එවැනි අය මරණාසුති භාවනාව වැඩි පුද්ගලයෝ වෙනවා. තමත් අවස්ථාවකදී උන්වහන්සේ ප්‍රකාශ කොට වදාරනවා ඒ කලින් කියපෝ මරණාසුති භාවනාව වැඩිමේ මහත්ඵල මහාන් සංසබ්බ භාවයේ වදන් බණ බව ප්‍රකාශ කොට වදාරලා මහණෙනි බලා රැට නිදා ගන්න යන විට නැත්තම් සවසේ අඳුර වැටිගෙන එන විටම දවල් කාලේ ඉවරයි අන්ත වැඩිගෙන එන විට උඹලා මෙහෙම කල්පනා කරන්නට ඕන නැද්ද දැන් රාත්‍රියක් ලැබෙනවා. මේ රාත්‍රිය තුළදී මගේ මරණය විවිධ ආකාරයකින් සිදුවන්නට පුළුවන්. සමහර විටගත් ආහාර විෂ වීමකින් මරණය සිදුවන්නට පුළුවන්. නැත්තම් සර්පෙක් හරි මොකෙක් හරි වෙනත් සත්ත්වෙක් හරි ගහ දෂ්ට කරලා වැනි දෙයකින් මරණය සිදුවන්න පුළුවන් මේ රාත්‍රිය පුරා. නැත්තම් හොරෙක් ඇවිල්ලා සතුරෙක් ඇවිල්ලා තමාගේ මරණය සිදු කරලා යන්නට පුළුවන්. නැත්නම් හදිසි රෝගාපීඩාවක් උද්‍යාබාධ වේ රෝගාබාධයක් ඇවිල්ලා තමන් මරණයට පත්වන්නට පුළුවන්. නැත්නම් භූමිකම්පාවක් වෙන එකක් ඇවිල්ලා එකපාරට මරණයට පත්වන්න පුළුවන්. වෙනයක් වැඩිම අකුණක් වැඩිම වැනි දෙයකින් අකුසලයක් වැඩිම වැනි දෙයකින් මරණයට පත්වන්න පුළුවන්. මොන ආකාරයකින් මේ හරි මේ මරණය අදර ඉවෙන්නට ඉස්සලා සිදු වෙනවා නම් එහෙම මට වන්නේ අයහපතක් ඒක නිසා අර විශ්ව දිනගත් විනාශී මුළු ඇඟේම ඇඳුම් ගිනිගත්තු කෙනා ඒ වාණිම යන්නට උත්සාහ ගන්නාසේ අනලස්ව අප්‍රමාදව මේ මරණානුසති භාවනාව වඩන්නට නැතු ක්ලේශ ධර්මයන් නැති තමන්ගේ සිත තුළ තියෙන ක්ලේශ ධර්මයන් නැවත නැවත නැති කර ගැනීම සඳහා අංගලස්ස කටයුතු කරන්නට එහෙම කටයුතු කිරීම තුළින් මරණානුසති භාවනාව තුළින් මොහොත්ඵල මහත් සංස්භාවයක් ලැබෙනවා කියලා ප්‍රකාශ කොට වදාළා. උදේට නැගිටපු ගමන්ම කල්පනා කරන්න දැන් දවසක් ලැබෙනවා. උදේ උදේ 6 දවස් හවස 6 වෙනකන් කියලා හිතමු මේ කාලය තුලදී කොයි ආකාරයෙන් මරණය සිදුවන්නට පුළුවන්ද? හොරෙක් හතුරෙක් වෙන සතෙකුගෙන් නැත්නම් ගත්ත ආහාර පාන පිසීමෙන් නැත්නම් හදිසි අනතුරකට ලක් වීමෙන් මොන රෝගයක් හරි ඇදීමෙන් කවර ආකාර රෝගයක් ඇදෙයිද කියලා කවුරුත් දන්නේ මේ කොයි ආකාරයකින් හෝ මරණය අද දවසේ සිදු වුණොත් මටවන්නේ අයහපතක් එම නිසාම මේ කාල පරිච්ඡේදය තුළදී අනලස්ස අප්‍රමාදව තීක්ෂණ වශයෙන් මේ මරණානුස්සති භාවනාව මම වඩනවා වඩනවා වඩනවා කියලා හිතලා ඒ අනුව ඒක දිනු කරන්නට පුළුවන්කම තිබෙන්න ඕන. ඕනෑම ශ්‍රණයකදී මරණය සිදුවන්නට පුළුවන් කියන හැඟීම හිතට කා වැඩි යන්නට ඕනේ. එහෙම කාවැදී යන විට මන්නානුසය භාවනාව තුළින් ගන්නට පුළුවන් ඉහළම ප්‍රතිඵල ලබා ගන්නට හැකියාව ලැබෙනවා පමණක් නෙවෙයි මේ තමන්ගේ ජීවිතයේ කෙරෙහි තියෙන නිකාන්තයේ අපේක්ෂාව ආශාව සම්පූර්ණයෙන්ම දුරු වෙන මරණය ගැන තියෙන බිය දුරු වෙන ඒ වගේම තමන් අනවශ්‍ය ආකාර බඩු බහාර ආදී ෆ්ලැෂ් කරගෙන ගොඩ ගසාගෙන මසුරුකමින් හිතව කටයුතු කරන එක නැති අර මට කියන්නට අපහසු වූ වචනේ තමයි මසුරුකම කියන්නේ කලින් කලින් අවස්ථාවේදී කියන්නට අමතක මතකයට නොනැගුණු වචන. ඒ වගේම තමන්ගේ ජීවිතයේ තමන් පමණක් නෙවෙයි අන් අයගේ ජීවිත උපාදාන කරගෙන සිටින එක මේ ලෝකයේ දේවල් උපාදාන කරගෙන සිටින ඒවා නැති කර ගන්නට පුළුවන් වෙනවා. ඒ විතරක් නෙවෙයි මේ මරණයට පස්සන විට මේ සියලුම දේවල් මට අත්හරින්නට වෙනවා මගේ ජීවිතයත් අත්හරින්නට වෙනවා මං ඇසුරු කරන අයත් ඔක්කොම අත්හරින්නට වෙනවා එක්කෝ ඒ ඉතල වෙන්න පුළුවන් නැත්නම් මම ඉස්සර වෙන්න පුළුවන් කොයි වෙලාවෙ සිදුවේද දන්නේ නැහැ කියන හරි අවබෝධය ඇති වෙනකොට මේ රැස් කරගෙන තියෙන සියලුම දේවල් ඔක්කොම මේ ලෝක සත්‍ය අතහැරලා යන්නට සිදු යන්නට ඕන නේද කියන කරුණ හරියට පැහැදිලි වෙන විට තමන්ට තේනවා තමන් මේ කිසිවක් කෙරේ ඇලීමක් බැඳීමක් උපාදානයක් නැතුව තමන්ගේ සිතේ විලාවේ පවත්වාගෙන යනවා කිය. නමුත් ලෝක සත්‍ය එහෙම නෙවෙයි කියලා හිතනකොට සමහර විට කරුණා භාවනා පවා මරණාංශිත භාවනා තුළින් ජනිත කර ගන්නට පුළුවන්. අත්තකෝ ලෝකෝ සබ්බම් පහය ගමනියන්ති පස්සන්තාන බුද්ධානම් භගවන්තාන සත්‍යේසු මහා කරුණා ඔක්කොමති කියලා මහා කරුණා සමාපatti පාඨය විස්තර කරන විට පරිසම්පදා මග්ගයේ දැක්වෙන පාඩියක් තියෙනවා. මේ ලෝකයේ කිසිවෙකුට මේ තමස්සට දේවල් පිළිබඳ අයිතියක් නෑ. නීතිය ආධාරණ නීතිය දන්න අය මේ අය. අයිතිය ගැන දන්නවා. නමුත් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ මේ ලෝකයේ අස්සකෝ ස්වාමීක් නෑ අයිතිකාරයෙක් නෑ. තබ්බම් පහය ගමනීයන්ට සියල්ලම තැහැරලා කාටත් යන්නට සිදු වෙනවා. මේවා මොකක්වත් නොදැන මේ ලෝක සත්වෝ අනේ කොච්චර නම් අකුසල් රැස් කරනවද කොච්චර නම් කායික වාචික මානසික වැරදි ක්‍රියා කරනවද කල කෝලාහල වලට වැටෙනවද අබ්ද දම්පර විවාද වලට පැටලෙමින් කටයුතු කරනවද මේ සදාකල් ජීවත් වන්නට යනවා කියලා මේ මිනිසුන් කෙරේ කවුද මේ මිනිසුන්ට ආලෝකයක් දක්වන්න මේ කරුණ කියා දෙන්නට තිබෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේට සිහිපත් වන විට මහා කරුණාවක් ජනිත වෙනවා. අපටත් ඒ කරුණාව ජනිත කරගන්නට පුළුවන්. මරණානුස්සති භාවනාව ලෝක සත්‍යයට පතරවා පතරවා හරිමින් බලන විට, උපසංහරණ වශයෙන් බලන විට, ඉස්සරේට පසේලෝ මිනිස්සු මරණ, විශ්වාසවන්තෝ මරණ, දිව්‍යවරු බ්‍රහ්මයෝ ඔක්කොම චතෝනා මිනිස්සු මරණ, දැන් ඉන්න අයත් එහෙමයි, අනාගතයේ සිටින අයත් එහෙමයි. මේ විදිහට උපසංහරණ වශයෙන් බලන විට මේ සත්‍යෝ අවිද්‍යාවෙන් බර වෙලා මෝඩකමින් යට වෙලා තණ්හාවෙන් පරිත වෙලා කටයුතු කර කර ජාතියෙන් ජාතියට යමින් තමන් සංසාරේ පුරා කොච්චරනම් කාර්යයක් තිස්සේ ආවද? ඒ වගේ මේ සංසාරය පුරා දිගින් දිගට යනවා නේද කියලා දකිනකොට අතට අවබෝධ වෙනකොට මහා කරුණාවක් නිතින්ම තමාගේ සිත තුළ ජනිත වෙන. ඒක නිසා මනෝන්සේ භාවනාව තුළින් කරුණා භාවනාව පාදිනු කරගන්නට පුළුවන්. බොහෝ විදර්ශනා භාවනාව දිනු කරගන්නට පුළුවන් මේවා අනිත්‍ය වශයෙන් තේරෙන නිසා. මේවා කිසිවක් දුර වශයෙන් නැති හිස්තර වශයෙන් නැති ධර්මය මේවා සියල්ලම නැති වී යන ධර්මය කියලා තේරෙන විට අනිත්‍ය සංඥාව ඇති වෙනවා ඒ වගේම මේක මහා දුකක් කියලා දුක්ඛ සංඥාව ඇති කර ගන්නත් පුළුවන් මේවා Tamanට ඕන විදිහට පවතින ඒ අනාත්ම වශයෙන් පවතින ධර්මය කියලා අනාත්ම සංඥාව ඇති කර ගන්නත් පුළුවන් ඒ තුළින් නිවන් අවබෝධ කර ගන්නත් පුළුවන් ඒක නිසායි බුදුහාමුදුර ප්‍රකාශ කරන බදාරන්නේ මානව සති බික්කේ භාවිතා බහුලී කතා මහත්ඵලා හොන්ති මහානිසංසා අමතෝ ගදා අමත පරියෝසాన මහණෙනි මන්නානුස්සති භාවනා වැඩි මුතලින් මහත්ඵල මහානිසංස භාවයක් ලැබෙනවා අමතෝ ගදා අමතයට දැස ගන්නට පුළුවන් නිවනට දැස ගන්නට පුළුවන් අමත පරිෝසాన නිවන කෙලවර කොටයි පවතින්නේ ඒක නිසා තමන් උසස් තත්වයකටපත් වුණාය කියලා මේවා පහත් භාවනාවල් කියලා හිතන්නේ නැතුව මේවා අපට අවශ්‍ය නොවන භාවනාවල් කියලා හිතන්නේ නැතුව මේ ගැන හොඳින් භාවනා කරන්න මේ අද කියපු විදිහට ටිකක් භාවනා කරලා බලන්න හරියට අමංකෝ භාවනාව සිදු වුණා නම් ඊට පස්සේ තමන්ගේ සිතේට ඇති වෙන සංසීම බලන්න ඒත් එක්කම විදර්ශනාව කරන්න කොයිතරම් හොඳට ඒ භාවනාවේ සාර්ථක ප්‍රතිඵල ගන්නට පුළුවන්ද කියන එක එතකොට මේ ඇයට තේරුම් ගන්නට පුළුවන් වෙයි. ඒක නිසා ඒ විදිහට කටයුතු කරන්න ඒ කටයුතු කිරීම තුළින් මේ ඇයට නිවන සංසීමට වාසනාව ශක්තිය ලැබේවා කියලා මේ අනුශාසනාව දැන් නිම කරනවා. දෙවියන්ට අපි කරපු පින් අනුමෝදන් කරමු ආකාශත්තාජ කියන පාඨයෙන්. ආකාශත්තාජ බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්තරක්කන්තු ශාසනං. ආකාශත්තාජ බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්තරක්කන්තු දේශනං. ආකාශත්තාජ බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්තරක්කන්තු මම් ප්‍රාන්තේ ප්‍රාර්ථනා කරන්නේ.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 ආරෝග්‍ය සම්පත්තේ සබ්බ සම්පත්තිනේවච අතෝ නිබ්බාන සම්පත්තේ මිනාතේ සමිජ්ජතු සෝපත්තේ වා නිවන් සුව ලැබේවා